ඊගාවට මගේ ඊග මූලිකම ප්‍රශ්නේ තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි මේක මේක ප්‍රැක්ටිකල් සිද්ධ මට දැනගන්න ඕන කාරණයක් මම මේ පුරුදු කිරීමේදී දැන් මේ මච්චරියත් එක්ක තමයි මම මේ ප්‍රශ්නේ අහන්න ආවේ දැන් මට කුකුච්චියත් එක්කත් මේක කොහොමද කියලා කොහොමද කියලා නෙමෙයි මට අවබෝධයක් තියෙනවා ඒත් ඔබ වහන්සේගෙන් ඒ ගැන මට ෆීඩ්බැක් එකක් ගන්න ඕනේ ස්වාමින් වහන්සේ දැන් මච්චරිය ඔව් ඒකේ මූලික මූලය දේශමූලයක් මච්චරිය. එතකොට ඒ වෙලාවේදී චිත්තානුපස්සනාව සිත දිහා බලනවා නම් ඔව් මේ අකුසලයක් හේතු කර මේ වෙලාවේ අකුසල මූලයක් කියන එක තියෙනවා. හැබැයි මේක මට තේරෙන්නේ නැහැ හරියටම ඒක කොහොමද කියන්න ඕනි කියලා මට තේරෙන විදිහට මම කියන්නම් ස්වාමීන් වහන්සේ. මෙහෙම තමයි මං හිතන්නේ සාමාන්‍යයෙන්. දැන් හිතනවා හරි මේක සත්පුද්ගල භාවයක් නෙමෙයි නං ඇත්තටම ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ මේක මේක ලෝක ධර්මතාවල අනුය අපිට සාමාන්‍ය සත්පුද්ගල භාවයක් නැතිකොට අපිට ඇලෙන්නත් ගැටෙන්නත් දෙයක් නෑ හැබැයි ඇලෙන්නේ ගැටෙන්නේ මෝහය නිසා මෝහය නිසා රාගයත් ද්වේෂයත් එනවා Um, එතකොට එහෙම එතකොට ඒක තිලක්ෂණය මෙනෙහි කළා පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා ඒක තමයි මම ජීරණය කරගන්න ඒක රූට් කෝස් එක ඩෙන්ටිෆයි කළා ඒක තමයි ජීරණය මට තේරෙන්නේ දෙයක් ඔබ වහන්සේ ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න සයින් වහන්සේ එතනදී දැන් මෙතන සත්ව පුද්ගලයෙක් නැති බව අපි තේරුම් අරගෙන ඒක ගැන මධ්‍යස්ත වෙන්නත් ඕන. හැබැයි මධ්‍යස්තලා නිකන් ඉඳලා හරියන්නේ අපිට අරමුණක් තියෙනවනේ. අපි අපි මේ තෘෂ්ණාව නැති කරන්න අවිද්‍යාව නැති කරන්නනේ දැන් මේ උත්සාහ කරන්නේ ඒකනේ නිවන් දකින්නවා කියන්නේ. එතකොට එහෙමනම් මෙතන සත්වේ පුද්ගලයෙක් නැති බව තේරුම් අරගෙන මේකේ ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නත් ඕන. හැබැයි ඇලෙන්න ගැටෙන්න නැතුව නිකන් උපේක්ෂා සහගත වෙලා විතරක් හරියන්නේ අපි මේ හටගන්න පසුතැවීම මේ කුක්කුච්චය එහෙම නැත්නම් මේ මච්චරිය මේක දුරු කරන්න මම කෙසේ ක්‍රියා කළ යුතුද මම කියලා කෙනෙක් නැති වුණාට මේ හේතුප්‍රත්‍යයන්ගෙන් මේක උපදිනවා මේක අහෝසි කරන්න නම් මේ හේතුප්‍රත්‍ය දුරු කරන්න ඒ ටිකත් එතනදි විදර්ශනා වශයෙන් අපි දකින්න ඒක තමයි හේතුඵල වශයෙන් දැකි. දැන් අර ත්‍රිලක්ෂණ වශයෙන් දකිනකොට තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එතකොට ඒ අනාත්ම ස්වરૂපයෙන් දකිනකොට තමයි අපේ මනස කම්පණය වෙන ගතියෙන් ගොඩක් නිදහස් හේතුඵල වශයෙන් දකිනකොට තමයි අපට පුළුවන් වෙන්නේ මේකට පිළියමක් යොදන්න. ඒ නිසා ඒතර විදර්ශනා වශයෙන් අපි එක පැත්තකින් විතරක් දැකලා අපිට එක කෘත්‍යයක් විතරක් සම්පාදනය කරලා හරියන්නේ අනිත් පැත්තෙන් දකින්න ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන පැත්තත් ක්‍රියාත්මක වෙන්න. ඒකත් අවශ්‍යයි එතන. ඒ නිසා දැන් ඔය කරට ක්‍රමේ හරි. හැබැයි ඒකට මේ මේ හේතුඵල කොටසත් එකතු කරගන්න.